විශේෂයෙන්ම ශ්‍රී ලංකන් පක්ෂය උත්සාහ කරමින් ඉන්නේ මැතිවරණ ක්‍රමයක් හදනවට වඩා මැතිවරණ ක්‍රමයේ හැදීමේ අමාරුකම පෙන්නලා මැතිවරණ ක්‍රමයේ හැදීම කල් දමමින් ඒ හරහා නැවත පාර්ලිමේන්තුව කල් දා ගන්න ඒක උත්සාහ කරමින් අපි දකින්නේ මැතිවරණ ක්‍රමය ජනතාවගේ පිළිවීමක් සෙනසීයේ තියෙන දෙයක් ඒ නිසා කාටත් පිළිගන්න පුළුවන් සාධාරණ මැතිවරණකම හදන්න ඕන. ඉතින් මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අපේ අදහස් ඉදිරිපත් කළා, අපේ සංශෝධන ඉදිරිපත් කළා, අපේ යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒව සලකලා දැන් මේක ඉටු කළ යුතුයි, ඉටු කරන්න නැතුයි. වේදනාව මැතිවරණකමේ හදන්න නැතුව ඒක කල්දොමෙන් ඒක හරහා පාර්ලිමේන්තුව පවත්වැත්වීම කල්දොමෙන් යාම විසින් මේ අරාජකත්වය වැඩි කරලා තියෙන නිසා අපි කියන්නේ ඉක්මනින්ම කාටත් පිළිගත හැකි මැතිවරණකම පාර්ලිමේන්තුවට ගේන්න